දෙවෙනි ප්‍රශ්නය හඳුරන්නේ අර මතුන් මහත්මයා අහපු ප්‍රශ්නත් එක්ක ඒක මගේ අත්දැකීම් අත් එක්ක ඔස භාවනාවේදී පටිච්චසමුපාදය ප්‍රායෝගිකව භාවිත වන අවස්ථාවල් තියෙනවා දැන් උදාහරණයක් විදිහට හඳුරන්නේ කර්ම කර්මච්ඡාන කර්මස්ථානයක් ලබා දෙන ඒ කියන්නේ උපදෙස් දෙන ස්වාමින් වහන්සේලා දැන් ප්‍රායෝගිකව අපි මොන හරි අත්විඳින මේ දේවල් එක්ක පටිසම්පාදය සම්බන්ධ කරන්න පුළුවන්ද නැත්නම් පටිසම්පාදය ඇත්තටම මේ චක්‍රේ න්‍යායක් විදිහට වැඩි හරියක් පාවිච්චි වෙන තත්ත්වද තියෙනවා නෑ ප්‍රායෝගිකව හැම තැනකදී මේක පෙන්වන්න පුළුවන් ඕනම සිදුවීමක් තුළ ඒ කියන්නේ ස්වභාවිකව ක්‍රියාත්මක වෙන දැන් අපි හිතමුකෝ භාවනාවේදී අපට ශබ්ද ඇහෙනවා රූප පෙනෙනවා මනස වෙන වෙන අරමුණු වලට යනවා මේ හැම තැනකම මේ හේතුඵල රටාව එහි ක්‍රියාත්මක වෙනවා. ඒවට අදාළ හේතු තියෙනවා. ඒවට අදාළ ප්‍රත්‍ය තියෙනවා. එහෙම වෙන්නේ ඇයිද කියලා මේ මේ දර්ශනය තුල පැහැදිලි කරගන්නට පුළුවන්. ඒ වගේම යම් තැනක විකෘති වෙනවා යම් යම් වැරදි වැටහීම් ඇති වෙනවා වැරදි දේවල් වල එල්බ ගන්නවා නම් මග වරද්ද ගන්නවා නම් එහෙම වෙන්නේත් ඒකට අදාළ හේතු ප්‍රත්‍ය මත. ඉතින් එතකොට ගුරුවරයා ගුරුවරයා ඔය හැම එකක්ම පැහැදිලි කරන්නේ නැහැ. ගුරුවරයා එක්කම පැහැදිලි කළොත් එහෙම ගුරුවරයා මත යැපෙන්නට ගන්නවා මේ ශිෂ්‍යයාගේ හෙවත් ඒ යෝගාවචරයාගේ ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. ඒ නිසා ගුරුවරයා කරන්නේ වරද්ද ගන්න තැන්වල નિවරදිව යන්නට පෙන්නනවා. අර තැන් දකින විදිහට යම් යම් ඉඟිපතු කරනවා. එතකොට මූල කර්මස්ථානයක් දීලා දැන් උදාහරණයක් හැටියට ගත්තොත් බුදුරජාණන් වහන්සේ චුල්ලපන්තක හාමුදුරුවන්ට රෙදි කඩක් දීලා ඒක රජෝහරණම් රජෝහරණම් කියලා අතුල්ලන්න කියලායි කියන්නේ. එතකොට ඊට වඩා ලොකු උපදේශයක් දීපු බවක් කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් මේ ක්‍රියාවලියත් එක්ක තමයි දැන් මේ ශිෂ්‍යයාගේ එහෙම නැත්නම් මේ යෝගාවචරයාගේ චින්තනය දැක්ම අනුක්‍රමයෙන් අවදි වෙන්නට පටන් ගන්න. ඒක ඒතනත්තාගේ සාංශාරික හුරුව මේ ජීවිතේ පරිචය දැක්ම චින්තනය ආකල්ප ඒවත් එක්ක තමයි ක්‍රියාත්මක. දැන් බුදු කෙනෙක් සමත් වෙනවා ඒතනත්තාගේ චින්තනය සහ සාංශාරික හුරුවට යෝග්‍ය විදිහට. ඒ කියන්නේ ඔහු සතුව තියෙන සාධක ටික අනුව මොන විදිහේ උපාය මාර්ගයකින්ද ඒ ටික ගොනු කරලා අවශ්‍ය තැනට ගන්න පුළුවන්. අන්න ඒක තමයි නිවැරදි කමටහන කියන්නේ. දැන් අපිට වෙලා තියෙන්නේ දැන් අද කාලේ අපි භාවනාචාර්යවරයෙකුගෙන් උපදෙස් ගත්තොත් උන්වහන්සේගේ අත්දැකීම් වල ප්‍රමාණය මත අපිට යම්කිසි මඟ පෙන්වීමක් කරන්න පුළුවන්. හැබැයි 100%ක් උන්වහන්සේ අපි ළඟ තියෙන සාධක ටික සියල්ලක්ම සමස්තයක් හැටියට හඳුනාගෙන ඊට යෝග්‍ය කමටහන දෙනවාම කියලා අපිට තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒක බුදු කෙනෙකුට හැරෙන්න සරියුත් හාමුදුරුවන්ටවත් ඒක 100%ක් කරන්න බැරි වෙච්ච බව තමයි සාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඒ නිසා අපිට භාවනාචාර්යවරයාගෙන් 100ට 100ක් මඟ පෙන්වීමක් අපේක්ෂා කරන්න බෑ. අපි ස්වාධීනව අපේ මනස අවදි කරන්න ඕනේ. ඒකට තමයි සති සම්පජඤ්ඤය අවශ්‍ය වෙන්නේ. ඒතකොට විදර්ශනා මාර්ගයේදී ගුරුවරයා පෙන්වා දෙන මාර්ගයක් අනුගමනය කිරීමම නෙමෙයි ගුරුවරයා පෙන්වා දෙන න්‍යාය අනුව අපි අපේ අපේ චරණය සකස් කරගන්නට ඕන. ඉතින් එතනදී ගුරුවරයාට පුළුවන් උදව් කරන්න මේ හැමතැනකම තියෙන පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය පැහැදිලි කර ගැනීමට. ඒ නිසා මේක හුදු સિદ્ધාන්තයක් විතරක් නෙමෙයි හැම තැනකම ප්‍රායෝගිකව සිදුවෙන ක්‍රියාවලියක් නාම රූප ක්‍රියාවලිය මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා යම් තැනක සිද්ධ වෙන නාම රූප ක්‍රියාවලිය අපි වටහා ගන්නවා නම් වටහා ගන්න තියෙන්නේ මේ ක්‍රමයට. ඉතින් මේක කල්ලාතු ඉගෙනගෙන තිබුණොත් අපිට ඒ විදිහට විමසා බලන්න පුළුවන්. ඉතින් මේක ඉගෙන ගත්තේ නැහැයි කියලා ගැටලුවක් නෑ. යම් කිසි කෙනෙකුට සති සම්පජඤ්ඤය දියුණු කරන්නට පුළුවන් නම් යම් යම් ප්‍රමාණයට මේවා වැටහෙන්න ගන්න. හැබැයි මේ වැටහීම පූර්ණ වෙන්නේ තථාගත දේශනාව තමන් ශ්‍රවණය කරලා ඒවා පිළිබඳව ගැඹුරට අධ්‍යයනය කරනකොට තමයි. මොකද පටිච්චසමුප්පාදේ හැම දෙයක්ම අපට ස්පර්ශ කරන්න බෑ. ඒ ස්පර්ශ කරන්න බැරි කොටස අපි අහලා කල්පනා කරලා තමයි ටිකෙන් ටික ටිකෙන් ටික අපේ ප්‍රඥාව දියුණු කරගත්තේ. ඉතින් ඒ නිසා පටිච්චසම්පාදය ගැන දැනගෙන නොතිබුණා වුණත් සති සම්පජඤ්ඤය අවදි කරන කෙනෙකුට මේවායේ යම් යම් අන්තර් සම්බන්ධතා පෙනෙන්න ගන්නවා. හැබැයි මේ දේශනාව අහලා ප්‍රගුණ කරලා නැති කෙනෙක් පහසුවෙන්ම අර Tamanට නොයටහෙන ටික ආත්ම වශයෙන් ග්‍රහණය කරගෙන වැරදි වැටහීම් වලට යන්න තියෙන ඉඩකඩ වැඩි. එහෙමයි සවනන්ස. ඒ කියන්නේ ඒ කියන්නේ පටිච්චසමුපාද දේශනය අහලා තියෙන එක හොඳයි අහලා නැතුවට වඩා කියන එක නේද මහන්සේ කියන්නේ. අලන් නොතිබෙන කෙනාටත් සති සම්පජාඤ්ඤය ප්‍රගුණ වෙන තරමට යම් යම් කරුණු දැනෙනවා. හැබැයි ඒ දැනෙන දැනෙන ප්‍රමාණයට ඔහු निराවුල් වෙනවා වෙනුවට ඔහු ආත්ම දෘෂ්ටියකට යන්න තියෙන ඉඩකඩ වැඩි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුබ්බේ නිවාසාන මේ දිබ්බ චක්කු ඥානය උපදවාගෙන යම් කෙනෙක් දකිනවා චුති උත්පත්ති අන්‍ය සත්වයන් මැරෙන උපදින හැටි. එතකොට දැන් ඔහුට දිබ්බචක්කු ඥානයනේ තියෙන නිසා මැරෙන උපදින හැටි පේනවා. එතකොට ඔහු දකිනවා මුළු ජීවිත කාලෙම දස අකුසල් කරපු කෙනෙක් මැරිලා ගිහිල්ලා සුගතිය උපදිනවා. මුළු ජීවිත කාලෙම දස කුසල් කරපු කෙනෙක් මැරිලා ගිහිල්ලා දුගතිය උපදිනවා. ඔහු දකිනවා. දැක්කන් පස්සේ ඔහු බරපතල වැරදි දෘෂ්ටියකට එළඹෙන්නට පුළුවන්. එහෙනම් හොඳ දේවල් කිරීමේ විපාක නැහැ. නරක දේවල් කළයි කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද ඔහු පැහැදිලිව දකිනවා අර දස අකුසල්ම ජීවිත කාලෙම කරපු තැනැත්තා සුගතියේ ඉපදිලා ඉන්න බව. එතකොට ඒක දකින්නේ ඔහුගේ දිබ්බචක්කු ඥානය. දිබ්බචක්කු ඥානයෙන් දැක්කට මේ කර්මය කර්මඵලය විග්‍රහ කරගන්නට අවශ්‍ය හේතුඵල දැක්ම ඔහු තුල නැතිනම් ඔහු අර වගේ ඊටාම බරපතල වැරදි දෘෂ්ටීන්ට එල්බ ගන්නට පුළුවන්. එතකොට දීගනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ දක්වන 62ක් දෘෂ්ටීන් නිර්මාණය වෙන්නේ අඥානයින් නිසාම නෙමේ අර විදිහට යම් සිහි බුද්ධියකින් සිතන්න කල්පනා කරන්නට උත්සාහ කරන මේ පටිච්චසමුපාදය පිළිබඳ යම් යම් කරුණු වැටහුණු අය විසින් තමයි ඒවා නිර්මාණය කරලා තියෙන්නේ. නමුත් මේකේ අර සූක්ෂම සම්බන්ධතා පෙනුනොත් තමයි මෙතන සත්‍යයක් පුද්ගලයක් නැහැ. තියෙන්නේ නාම රූප ටිකක් විතරයි කියන අවබෝධයට එන්න පුළුවන් වෙන්නේ. ඒ දැක්මෙන් තොරව ඒවා විශ්ලේෂණය කරන්න ගියම අර විදිහ දෘෂ්ටියකට වැටෙන්න තියෙන ඉඩ කඩ වැඩි. එහෙම වුණේ ඒක පැහැදිලි ඒ කියන්නේ මට තේරුනේ ඒ වගේ ඒ කියන්නේ පටිච්චසමුපාදයෙන් එන අර දැනුම් රාමුව ඇතුලේ භාවනාව හරි ප්‍රායෝගික දෙයක් පටන් ගත්තාම ඒකේ මුලා වෙන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. ඊට අමතරව ප්‍රවේශයක් වෙනවා. ඒ නිසා තමයි අපි නිතරම කියන්නේ අපට සුතමය ඥානය කියන එක වැදගත් වෙනවා. එතනින් තමයි අපි චින්තාමය භාවනාමය ඥානයට අවතීර්ණ විය යුත්තේ. එහෙම නැතුව යන්න ගියොත් අපි පැටලෙන තැන් වැඩි. ඒක මදලයි නේද හඳුරන්නේ. දැන් අර අභිධර්මය ගැන කියන්නේ දැන් අභිධර්මයෙන් දැනගෙන නිවන් දකින්න පුළුවන්ද කියලා අහනවනේ. එතකොට අර සමස්ත දැනුම නැතුව මේ මුලා වෙන්න තියෙන අවස්ථා ගන්න වැඩි වෙනවා අර මේ ප්‍රශ්නම එතනට නෑ දැන් අපි මේ කතා කරන කාරණා ඇත්තටම මේ දැන් පරිසම්පාද දේශනා ටික පටන් ගත්තට පස්සේ ඔය විදේශ රටක ඉන්න එක තරුණ මහත්මයෙක් අපිට යෝජනා කළා ආමඳුරනේ මේ ටික කිව්වට මිනිසුන්ට තේරෙන්නේ මේ ඒ නිසා මුලින් අභිධර්මයේ පිළිබඳ දේශනා පළක් කරලා ওই ටික කළොත් හොඳ නැද්ද කියලා. මොකද මේ පටිච්චසමුප්පාදයේ හැටියට අපි මේ සියොම් සියොම් කරුණු අපිට වැඩි හරියක් අභිධර්ම කාරණා තමයි මේ කතා කරන්නේ. අභිධර්ම කාරණා කියලා කියන්නේ චිත්තචෛසික රූපයන් සූක්ෂම විදිහට විග්‍රහ කරන විශ්ලේෂණය කරන ක්‍රමය. ඉතින් ඒ ක්‍රමය හරියට හඳුනාගත්තොත් විතරයි මෙතන සත්‍යයේ පුද්ගලයෙක් නැහැ කියන තැනකට අපිට ප්‍රායෝගිකව යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව කොච්චර අපි මතු පිටින් බැලුවා වුණත් මම සද්ධාව දියුණු කරනවා මම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා මේ බඳු සංකල්පනා තමයි අපි තුල ඇති වෙන්නේ. ඒ නිසා තමයි අද කාලේ මේ ලොකෝ ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙන්නේ. මේ ගෞතම බුද්ධ ශාසනයම මම නිවන් දකිනවා. මේ ජීවිතේම මාර්ගඵලයකටපත් වෙලා. එතකොට දැන් මේ කවුදපත් වෙන්න හදන්නේ? මේ මම තමයි එතනට යන්නේ. එහෙම කියලා එක්තරා අභිමානයක් ඇති කරගෙන අධිමානයක් ඇති කරගෙන තමන් ඵලලාභයෙන් තමන් අරිහතුන් වහන්සේලා කියලා නම් කරගෙන මේ විකාර රූපී වෙලා තියෙන්නේ ඇයිද මේ කියන ඒ අභිධර්ම ඥාණය මේ පටිච්චසමුප්පාද දැක්ම තුළින් මෙතන සත්පුද්ගල ස්වરૂපයෙන් විනිර්මුක්තයි කියන එක හරියට ස්පර්ශ වෙලා නැති නිසා උපන්සල බොහොම පින් මේ පැහැදිලි කරලා හොඳයි